සාදු හදවතක් උදෙසා සද්ධර්මය sannivedanaya කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ පින්වන්ත වූ ගෞරවනීය වූ වැඩමවීමෙන් මේ අද දිනට નિયમિત දේශනාව ආරම්භ කරන්නට සෝදානම් වන්නේ. ගෞරවනීය දේශකයන් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු මේ දිනවල ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනාව අරමුණු කරගෙන එය මාතෘකා කරගනිමින් මේ දේශනා මාලාව පවත්වන්නේ එහි 12 වන දේශනාව දැන් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. අද මේ පින්කම වෙනුවෙන් දායකත්වය ගැන කටයුතු කරනවා කැලුම් ලසන්ත මහත්මයා ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිටිය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 බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා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 මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන්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 නිතර නිතර සද්ධර්ම ශ්‍රවණය කරන අය දැන් බොහෝම හොඳට දන්නවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීමත් මේ ශාසනයේ උගන්වා වදාළ මහා බල සම්පන්න පින්කම් අතර තවත් එක පින්කමක්. ඒ නිසා සද්ධර්ම දානයත් සද්ධර්ම ශ්‍රවණය කිරීමත් කියන මේ මහඟු පුණ්‍ය කර්ම දෙකම සිදු කරගන්න සූදානම් වෙන මොහොතේ තවත් බොහෝ දෙනෙකුට යහපතක් සිදු කරවීමේ උතුම් පරමාර්ථයේ ඇතුව මේ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විසිරුවා හරින්ටත් කටයුතු යොදාගෙන ඒ පින්කම තව තවත් ආනිසංස සහිත පින්කමක් බවට පත් කරගන්න කටයුතු සංවිධානය කරගත්තා. එයින් ලබාගන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타ත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය දක්වා මේ අයට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාවත් මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව ඇසුරු කරගෙන සිදු කරන ධර්මදේශනාවක්. ත්‍රිපිටකයට අදාළවම යම් පින්කමක් සිදු කරලා අපි කෙසේ නිවැරදි ප්‍රාර්ථනාවක් කරමුද ඒ ප්‍රාර්ථනාව කරන එක හොඳද නැද්ද කියන කරුණට තමයි මේ දේශනා මාලාව පුරාම සාකච්ඡා කළේ. අද මේ දේශනා මාලාවේ 12 වෙනි සාකච්ඡාව. පින්නතුනි මේ ප්‍රාර්ථනාව අපේ බුදුරජාණන් වහන්සේ කොයි කොයි විදිහට කරුණාකාරණා දැක්ුවාද ඒ ප්‍රාර්ථනාවක් කරන එක වටිනවද? තියෙන මේ ධර්ම සාකච්ඡාවේ අපි සාකච්ඡා කරමින් හිටියේ මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා හැම කල්හි සම්මා දිට්ඨික වන්නෙම්වා කියන කාරණාව අපි මීට කලින් 11 වෙනි දේශනාවේදී සාකච්ඡා කරන්නට යෙදුණා. ත්‍රි හේතුක වන්නෙම්වා සීල සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සිල් රකින්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම් වා කියන කාරණාවල් සාකච්ඡා කරන්න තියෙනවා. එහෙමනම් අද දවසේ අපි මුලින්ම මේ ධර්ම දේශනාවේදී සාකච්ඡාවට භාජනය කරනවා මේ ත්‍රි හේතුක වන්නෙම් වා කියන කාරණාව. පිළිතුරේ ත්‍රි හේතුක වන්නෙම් වා කියලා ප්‍රාර්ථනා කරන එක බොහෝ පින්කම් කරලා ප්‍රාර්ථනා කිරීම ඊටාම වටිනවා. හේතුව තමයි මේ සංසාරෙන් යම් කෙනෙක් ඊතර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ උතුම් මාර්ගඵලයන්ට පැමිණෙන්න පුළුවන්කම තියෙන්නේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගත් කෙනෙකුට විතරයි. මාර්ගඵලයට එන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුවට පස්සේ. එහෙමනම් සංසාරේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් අපිට ඕනෙමයි සසරෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම්. එමනම් ත්‍රි හේතුක වන්නේම්වා කියන ප්‍රාර්ථනාව ඊටාම වටිනවා. එතකොට කොහොමද ත්‍රි හේතුක උපතක් අපි සසර ලබාගන්නේ? මේ සංසාරේ කොච්චර දිග ඇද්ද? අපිට ඒ කෙරවල කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනමතග්ග සංයුත්තේ අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති. මහණනි මේ සංසාරයාගේ පෙර කෙරවල පණවන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ දකින්න පුළුවන්කමක් නැහැ කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේට ඒ පෙර කෙරවල දකින්න පුළුවන්. මේ අපේ සසර කොතනින් කොහොම ආරම්භ වුණාද කියන එක භාග්‍යතුන් වහන්සේට දකින්න දකින්න පුළුවන්. ඒ වුණාට ඒක අපිට තේරෙන්නේ නැහැ කියලා දුන්නට. අසංඛ්‍ය කියන ගාන අපිට තේරෙන්නෙත් නැහැ. එතකොට අපි සංසාරයේ අසංඛ්‍ය අප්‍රමාණ ගණන් මීට කලින් ඉපදිලා තියෙනවා. ඒ කාරණා පණවන්න ගියා නම් අපිට ඒක කොහොමවත් තේරෙන්නේ නැති නිසා තමයි පුබ්බා කෝටීන පඤ්ඤායති. මේක පණවන්න පුළුවන්කමක් නැහැ කියලා දේශනා කරලා තියෙනවා. මේ අනුමතග්ග සංයුත්තේ පැහැදිලි කරපු ආකාරයටම එක උදාහරණයක් අපි මෙතනින් සාකච්ඡා කෙරුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතෙන් අපි අම්මා කියන අපේ අම්මා මීට කලින් සංසාරේ අපිට ඕන තරම් ඕන තරම් හම්බ වුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ අම්මා වෙනුවෙන්ම සසර අඬාපු කඳුළු අර මහා සාගරයේ ජලස්කන්ධයට වඩා වැඩි කියලා. එතකොට මහා සාගරය ගැන අපිට තේරෙන්නෙත් නැහැ. මහා මුහුද ළඟට ගිහිල්ලා බලහම අපිට සාගරය බොහොම ටිකක් පේනවා. අපිට නොපෙනෙන තරමම වැඩි. මේ මහා සාගරය එතකොට මොනතරම් ගැඹුරු වැද්ද? ධර්මයට අනුව යොදුන් 84000ක් විතර ගැඹුරුයි. ඒ තරම් මහා ගැඹුරේ ඉඳලා මේ මහා සාගරයේ මොනතරම් ජලස්කන්ධයක් ඇද්ද? අපේ ඇස්වලට පේන ටික පෙරලි පෙරලි එන රැලිවල එක රැල්ලක තියෙන වතුර ටික වෙන් කරගත්තොත් පෙරලෙන රැල්ලක මොනතරම් ජලස්කන්ධයක් තියෙනවද? ඒ ටික වෙන් කරලා අරගෙන කල්පනා කෙරුවොත් මේ සංසාරේ මේ අම්මා වෙනුවෙන් මම මෙච්චර ඇඬුවද? මේ තරම් කඳුළු එකතු වුණාද? එතකොට ඒ තරම් කඳුළු එකතු වෙන්නත් අපි කල්පනා කරලා බැලුවොත් මේ ජීවිතේ අම්මා අපට අහිමි වෙච්ච දවසට ඇස් වලින් කඳුළු ගලන්න පටන් ගත්තොත් ඒ කඳුළු ටික අපි එකතු කළා නම් හිතලා බලන්නකො පොඩි වීදුරුවක් පිරෙන්න තරම්වත් අඬන්න අපිට පුළුවන්ද කියලා. එහෙමවත් කඳුළු එකතු කරන්න බැරි නම් එක සැරයක් අම්මා වෙනුවෙන් අඬලා මැරුණාම මේ තරම් ජලස්කන්ධයකට වඩා වැඩියෙන් අඬන්න එක අම්මා වෙනුවෙන් මොනතරම් සංසාරේ අඬලා ඇද්ද? ඒ තරම් අඬන්න මොනතරම් අපි ඉපදෙන්න ඕනේද? පින්නතේ කියන්න ආවේ ඒ තරම් අපි සංසාරේ ඉපදිලා මැරුණා. නමුත් අපිට බැරි වුණානේ එකම ආත්මයකවත් ත්‍රි හේතුක වෙන්න. ත්‍රි හේතුක වුණා නම් අද අපි මෙතන බණ අහන්නෙත් නෑ බණ කියන්නෙත් නෑ. එහෙමනම් අපි මේ ජීවිතෙම්ම මාර්ගඵල ලබලා. නමුත් තාම ඒක කරගන්න බැරි වෙච්ච නිසා තාමත් ඒ තරම් දීර්ඝ සංසාරේ අපි යනවා. එහෙමනම් මේ ත්‍රි හේතුක වන්නේම්වා කියන ප්‍රාර්ථනාවම මොනතරම් වටිනවද? ආන් ඒ හින්දා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නම ඕනේ මේ උතුම් දේවල් ලබා ගන්න. එහෙනම් ත්‍රි හේතුක උපතක් ලබන්නේ මොන වාගේ විදිහට පින්කම් කරාමද? ඒ කාරණාවත් ධර්මයේ පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් දන් දෙනකොට පින්කම් කරනකොට අපි අහලා තියෙනවා ලෝභයයි, දේශයයි, මෝහයයි. මේ තුනම නැති කරලා පින්කම් කරන්න ඕනේ. දැන් අපි නම් මේවා යටපත් කරගන්න ඕනේ. තාම කෙලෙස් සහිත අය. නමුත් පින්කම කරන වෙලාවට යටපත් කරගන්න ඕනේ. එතකොට අපි පින්කමක් කරනකොට ලෝභ සහගත ස්වභාවය නම් අපි යටපත් කරගන්නවා. ලෝභය යටපත් කරගත්තාම ඉස්සරහට එන්නේ දානය. එතකොට ද්වේෂ සහගත ස්වභාවයත් අපි යටපත් කරගන්නවා. ද්වේෂය නැති කරගත්තාම ඉස්සරහට එන්නේ මෛත්‍රිය. අනිත් කාරණාව තමයි මෝහය. ලෝභ දේශ නම් අපි අතින් යටපත් වෙනවා. නමුත් අපි හොඳට හිතලා බලන්න ඕනේ මේ පින්කමේදී මෝහයත් යටපත් වෙලා තියෙනවද කියලා. මෝහය තියෙනවා නම් ඒ පින්කම තාම ප්‍රඥාගෝචර වෙලා ප්‍රඥාගෝචර වෙලා නැහැ. එහෙනම් ලෝභය යටපත් වෙලා දානය ඉදිරිපත් වෙනවා. ද්වේෂය යටපත් වෙලා මෛත්‍රිය ඉදිරිපත් වෙනවා. මෝහය යටපත් වෙච්චාම ප්‍රඥාව ඉදිරිපත් වෙනවා. ප්‍රඥාව පෙරදරි කරගත්ත පින්කමක් අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි. ඊටාම කෙටියෙන් කාරණාවක් දෙකක් සිහිපත් කළොත් මේ සාකච්ඡා මාලාවෙම මීට කලිනුත් මේ කාරණාව සිහිපත් කළා. නමුත් පහසුවෙන් තේරුම් ගන්න සිහිපත් කෙරුවොත් පිළිතුරේ අපි දානයක් දෙනකොට මේ ලෝභ දේශ නැති කරගන්නවා නමුත් මෝහය තියෙනවා කියලා මම සඳහන් කළේ මේ පින්කමෙන් මට හම්බ වෙන ප්‍රතිඵල මොනවද? මෙහෙම දුන්නාම කොහොම විපාක දෙනවද? මෙහෙම දුන්නාම කොහොම විපාක දෙනවද? මේ මේ අයට දුන්නාම කොයි කොයි විදිහේ විපාක හම්බ වෙනවද කියන කාරණාව දැනගෙනම පින්කම් කරන්න ඕනේ. දක්ෂින විභංගය තමයි ඒකට තියෙන හොඳම උදාහරණය. තිරිසං සතෙකුට ආහාරයක් දුන්නාම එක වේලක් අනාගත ජීවිතේ 100කට කෑම හම්බ කරගත්ත වෙනවා. දුස්සීල මිනිස්සෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත 1000කට හම්බ කරගත්ත වෙනවා. පෘතජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත ලක්ෂයකට හම්බ කරගත්ත වෙනවා. අහසින් යන තවුසෙකුට කෑම වේලක් ලැබලා දුන්නාම අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා. බෞද්ධයා කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනාට. අර කතා කරපු දුස්සීල කෙනාටත් තෙරුවන් සරණ නැහැ. අපි කතා කරපු පෘතජන සීලවන්තයාටත් තෙරුවන් සරණ නැහැ. මේ අහසින් යන තවුසටත් තෙරුවන් සරණ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් අහසින් යන අය හිටියා. හොඳට දන්න වැටහෙන උදාහරණයක් සිහිපත් කළොත් අසිත කාලදේවල තාපසතුමා. දවල්ට manuss ලෝකෙන් කෑම කාලා ටිකක් විවේක ගන්න තවුතිසාවට යන කෙනෙක්. අසිත කාලදේවල කියන්නේ එහෙම කෙනෙක්. පංච අභිඥා අෂ්ට සමාපatti සහිතයි. ආරක්ෂා කරපු සීලය ඔබට භාග්‍යතුන් වහන්සේ පනවපු සීලේ වාගේ සීලයක් නෙමෙයි ආරක්ෂා කළේ ඊට වඩා හුඟා ගරු සීලයක් ආරක්ෂා කළේ මොකක්ද අසිත කාල දේවල තාපසතුමාගේ සීලය ආජීව අෂ්ටමක සීලය දිවි හිමියෙන් ආරක්ෂා කරන්නේ ඒ සීලය අපිට පැනෙවුවොත් ඒක ආරක්ෂා කරන්න පුළුවන් වෙයිද අපේ පින්නතුන් දන්නව නේද දෙතිස් කතාව කියලා එකක් තියෙනවා. සිල් සමාදන් වෙනකොට මේ දෙතිස් කතාවෙන් වළකින්න ඕනේ කියලා අපිට උගන්වනවා. ආජීව අෂ්ටමක සීලය හරියට සමාදන් වෙලා ආරක්ෂා කරනවා නම් මේ දෙතිස් කතාවෙන්ම වැළකීලා ඉන්න ඕනේ. සාමාන්‍ය ගෘහ ජීවිතේ ගත කරනකොට අපිට මේ විදිහට කටයුතු කරන්න පුළුවන්ද කියන කාරණාවට ඊළඟට යන්න ඕනේ. එහෙමනම් ආජීව අෂ්ටමක සීලය සාමාන්‍ය කෙනෙකුට ආරක්ෂා කරන්න පුළුවන් සීලයක් නෙමෙයි මහ බෝසත්වරු චූල බෝසත්වරු වාගේ අය මේ අභිඥාලාභී තවුසෝ වාගේ අය ආරක්ෂා කරපු සීලයක්. නමුත් අසිත කාල දේවල තාපසතුමා සෝවාන් වෙලා හිටියේ හිටියේ නෑ. තාම සෝවාන් උනේ උනේත් නෑ. බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා පහළ වුණා. වන්දනා කරන්න ගිහිල්ලා සිදුවෙච්ච විශේෂ සිදුවීමත් එක්ක දැනගත්තා මේ පහළ වෙලා ඉන්නේ මතු බුදු වෙන බෝධිසත්වයෙක් කියලා. ඒ වෙලාවේ ඇඬුවා බුදුරජාණන් වහන්සේ මට දකින්න ලැබෙන්නේ නැහැ කියලා. hina වුණා උන්වහන්සේ බුද්ධත්වයේ ලැබනවා ඇඬුවා මට දකින්න ලැබෙන්නේ නැහැ කියලා. නමුත් අවශ්‍ය නම් මේ බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගිහිල්ලා මම සසරින් මිදෙනවා කියලා කල්පනා කරලා එතෙන්ට මග හදා ගන්නත් ඕනේ නම් අවස්ථාව සකස් කරගන්න තියෙන්නේ තිබුණත් නමුත් පියවීමම තමන්ගේ තණ්හාව තියෙන්නේ මේ නේව සංඥා නාසඤ්ඤායතනෙට. ආන් ඒ නිසා මේ වෙනකොටත් නේව සංඥා නාසඤ්ඤායතනේ ඉපදිලා ඉන්නවා. කොච්චර කාලයක් අවශ්‍යද? මහා කල්ප 84000ක් අවශ්‍ය තියෙනවා. ඒ කියන්නේ තාම සසරින් මිදිලා තාම සසරින් මිදිලා නැහැ. නේව සංඥා නාසඤ්ඤායතන උපතින් පස්සේ ආය නිරේගාමි වෙන්නත් ඕන නම් පුළුවන්. නමුත් ත්‍රි හේතුක උනේ උනේ නෑ. එහෙනම් ත්‍රි හේතුක වෙන්න පුළුවන්කම තියෙන්නේ හරියටම සරණ ගියපු කෙනෙකුට. ආන්ගේ නිවැරදිව සරණ ගියපු කෙනාට තමයි මේ බෞද්ධ කියලා කියන්නේ. පන්සිල් රකින්න කෙනා නෙමෙයි බෞද්ධ කියන කෙනා. නිවැරදිව තෙරුවන් සරණ ගියපු කෙනාට තමයි බෞද්ධ කියලා කියන්නේ. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනා හරි වටිනවා. එහෙනම් අර දාන කතාවේ තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට ආහාර වේලක් දෙන්න පුළුවන්කම තිබුණොත් අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා කියලායි සඳහන් කළේ. එතකොට පින්කම් කරනකොට අපි කාටද දෙන්නේ? මේ අයට දුන්නහම මොනවද ලැබෙන විපාක? එහෙම විපාක ලබන්න කොහොම දෙන්න ඕනේද? ආන් ඒ කරුණු කාරණා හරියටම දැනගෙන පින්කම් කරාම තමයි මිත්‍රි හේතුක උපතකට පාර හදාගන්න පුළුවන්කම තියෙන්නේ. කාන් ඒකයි සඳහන් කළේ අපේ පින්කම් ලෝභයෙන් සහ ද්වේෂයෙන් තොරයි. නමුත් තාම මෝහයෙන් යුක්තයි. ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මගේ පින්කම ප්‍රඥාව පෙරදරි කරගත්ත පින්කමක්ම වෙන්න ඕනේ කියන අරමුණෙන්ම මේ පින්කම මුදුන්පත් කරගන්න ඕනේ. ඊළඟට පින්නතුනි මේ ධම්මසංගණී අට කතාවේ තමයි මේ ත්‍රි හේතුක වෙලා උපදින මේ කරුණු කාරණා සිහිපත් කරන්නේ ධම්මසංගණී කියන අට කතාවේ. මේ කර්මයේ ත්‍රි හේතුක වශයෙන්ුත්, ද්වි හේතුක වශයෙන්ුත්, අ හේතුක වශයෙන්ුත් ඵල දෙනවා. ත්‍රි හේතුක කර්මයක් කරාම ඒක ත්‍රි හේතුක වශයෙන් ඵල දෙන්නත් පුළුවන්. ද්වි හේතුක වශයෙන් ඵල දෙන්නත් පුළුවන්. අ හේතුක වශයෙන් ඵල දෙන්නත් පුළුවන්කම තියෙනවා. යම් කෙනෙක් ද්විහේතුක වෙලා ඉපදුනොත් ද්විහේතුක වෙලා ඉපදුනොත් ඒ ජීවිතෙන් කවදාවත් මාර්ගඵල ලැබෙන්නේ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. හැබැයි එයාට ධර්ම අවබෝධය කරන්න බැරිකම බැරිකමක් නැහැ. මාර්ගඵල ලැබෙන්නේ නැහැ. නමුත් හොඳට ධර්මයේ අධ්‍යයනය කරගන්න, ධර්මයේ අවබෝධ කරගන්න, ධර්මයේ තුල හැසිරෙන්න එයාට බැරිකමක් බැරිකමක් නැහැ. ඊළඟට සඳහන් කළා කවදාවත් ද්විහේතුක කර්මයක් කරලා ත්‍රිහේතුක උපතක් ලැබෙන්නේ නැහැ කියලා. ද්විහේතුක කර්මයකින් ත්‍රිහේතුක උපතක් හම්බ වෙන්නේ නැහැ. ත්‍රිහේතුක කර්මයකින් ද්විහේතුක හෝ අහේතුක උපතක් ලැබෙන්න ලැබෙන්න පුළුවන්. නිරයගාමී කර්ම කර කර හිටපු කෙනාට කවදාවත් මනුස්ස ලෝකේ උපතක් හම්බ වෙන්නේ නැහැ. නිරයට යන්න තරම් පව් කරපු කෙනෙකුට මනුස්ස ලෝකේ උපතක් හම්බ වෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ උපදින්න තරම් සෑහෙන පින් කරපු කෙනෙකුට කවදාවත් දිව්‍ය ලෝක උපතක් හම්බ වෙන්නේ නැහැ. දෙව්ලෝ උපදින්න තරම් පින් කරපු කෙනෙකුට කවදාවත් බඹලෝ උපතක් හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි ද්වි හේතුක කර්මයක් කරපු කෙනෙකුට ත්‍රි හේතුක උපතක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එක්කෝ ද්වි හේතුක විපාක දෙනවා. එහෙම නැත්නම් අ හේතුක විපාක දෙනවා. ත්‍රි හේතුක කර්මයක් කරපු කෙනෙකුට එක්කෝ ත්‍රි හේතුක විපාක දෙනවා. එහෙම නැත්නම් ද්වි හේතුක විපාක දෙනවා. එහෙම නැත්නම් අ හේතුක විපාක දෙනවා. හැබැයි විපාක දීමයි ප්‍රතිසන්දිගත වීම නෙමෙයි. අන් ඒ නිසා සඳහන් කරනවා මේ ත්‍රි හේතුක කර්මයකින් හේතු තුනටම විපාක දෙනවා කියලා කියන්නේ කොහොමද? ප්‍රඥාව සහිතව දන් දීම ත්‍රි හේතුකයි. අපි මුලින් කතා කරපු කාරණාවයි ප්‍රඥාව සහිතව පින්කම් කිරීම ත්‍රි හේතුක උපදකට හේතු හදනවා. ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙකුට මේ මරණාසන්න මොහොතේ යම් තැනක ඉපදුනොත් මගඵල ලැබෙන්න බෑ කියලා මොන හේතුවකින් ඉපදුනොත්ද දු හේතුකව ඉපදුනොත් යම් කෙනෙකුට මරණාසන්න මොහොතේ මේ දු හේතුකව ප්‍රතිසන්දිගත වෙන්න මතක් වෙලා කර්මයක් සිහිපත් වෙලා ඉපදුනොත් එයා දු හේතුක උපතක් තමයි ලබන්නේ ඒ වුණොත් එයාට කවදාවත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ ඒ ජීවිතයේ ජීවිතය තුල. සඳහන් කරනවා නමුත් එහෙම පුද්ගලයෙකුටත් මගඵල ලැබෙන ක්‍රමයක් මේ ශාසනය දේශනා කරලා තියෙනවා. හැබැයි මේ මේ ජීවිතෙන් නෙමෙයි ඊළඟ ජීවිතෙන්. ඊළඟ ජීවිතෙන් මාර්ගඵල ලබන ක්‍රමයක් මේ ශාසනය දේශනා කරලා තියෙනවා. ඒ ක්‍රමය මේ ජීවිතේ සකස් කරන්න පුළුවන්. මේක දේශනා කරලා තියෙන්නේ සෝතානුදත කියන සූත්‍ර දේශනාවේ. කොහොමද දේශනා කළේ? දැන් ද්වි හේතුක උපතක් තියෙන කෙනෙකුට ධර්මාවබෝධය ලබන්න පුළුවන් කියලා දේශනා කළානේ. එතකොට එයා ධර්මාවබෝධය කරන්න ඕනේ කොහොමද? ආකාර පහක් යටතේ හරියටම මේ ධර්මය අධ්‍යයනය කරන්න ඕනේ. මොනවද ඒ ආකාර පහ? සුතා හොඳට බණ අහන්න ඕනේ. දතා අහපු ධර්මය හොඳට මතක තියාගන්න ඕනේ. ධාරණය කරගන්න ඕනේ. වචසා ಪರಿචිතා. වචනෙන් වචනය හොඳට උච්චාරණය කරන්න ඕනේ. මනසානුපෙක්කිතා. ඊට පස්සේ ධර්මයේ තමන්ගේ මනසට හොඳට නගා ගන්න ඕනේ. පස්වෙනි කාරණාව දිට්ඨියා සුප්පටිවිද්ධා. ආන්ගේ මනසට නගාගත් ධර්මයක් එක්ක මේ ලෝකෙ දිහා හැම වෙලාවෙම බලන්න ඕන ධර්ම කාරණාවෙන්. ලෝකේ විදර්ශනා කරන්න පුළුවන් වෙන්න ඕන ධර්ම කාරණාවත් එක්ක. ජීවිතේ දිහා බලන්න පුළුවන් වෙන්න ඕන ධර්ම කාරණාවත් එක්ක. මේ මේ කාරණා පහට අනුව හරියටම මේ ධර්ම රත්නය යම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් එයාට ඊළඟ ජීවිතෙන් මාර්ගඵල ලැබෙන ආකාර හතරක් පිළිබඳව දේශනා කරලා තියෙනවා සෝතානුදත කියන සූත්‍ර දේශනාවේ. ඊළඟට පින්තුනි සඳහන් කරනවා නැවත මැරිලා ඉපදිලා මගපල ලැබෙන ක්‍රමයක් තමයි එහෙම දේශනා කරලා තියෙන්නේ. මේ ජීවිතෙන් අධ්‍යයනය කරගත්තාම නැවත මැරිලා ඉපදිලා මාර්ගඵල ලැබෙන ක්‍රම හතරක් දේශනා කරලා තියෙනවා. ත්‍රි හේතුක කර්මයක් කරාම අ හේතුක විපාක දෙනවා කියලා අපි සඳහන් කළා. සමහරලාට ත්‍රි හේතුක කර්මයකින් ද්වි හේතුකත් වෙනවා, අ හේතුකත් වෙනවා. අ හේතුක උපතක් නෙමෙයි, අ හේතුක විපාක දෙනවා. එතකොට අහේතුක විපාක දෙනවා කියලා කියන්නේ පින්තනේ මේ අහේතුක විපාක දෙනවා කියලා කියන්නේ പ്രേත ලෝකයක ඉපදුනොත් 이르දි සහිත പ്രേතෙක් වෙනවා. සමහර പ്രേතයෝ ඉන්නවා අහසින් යන්නේ. සමහර අය ඉන්නවා සමහර പ്രേතයෝ කාලයක් දුක් විඳිනවා. කාලයක් සැප විඳිනවා. තව 이르දි සහිත අසුරයෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන් මේ තමයි අහේතුක විපාකයක්. අහේතුක ප්‍රතිසන්දියක් මේ මේ ඉපදිච්ච තැනදී අහේතුකව විපාක දෙන හැටි. 이르දි සහිත අසුරෙක් වෙන්නත් පුළුවන්. 이르දි සහිත ප්‍රේතෙක් වෙන්නත් පුළුවන්. කලක් දුක් විඳින, කලක් සැප විඳින ප්‍රේතෙක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට අහේතුක උපතක් 이르දි සහිත අසුරෙක් නමුත් manuss ලෝකෙට ආවොත් manuss ලෝකෙ වුණොත් අන්ධයි, ගොළුයි, බීරි, අංග විකලයි, මන්ද මානසිකයි. දැන් බලන්න manuss ලෝකෙ ඉපදුනොත් විපාක දීලා තියෙන හැටි. එතකොට වෙනත් තැනක ඉපදුනොත් විපාක දීලා හැටි 이르දි සහිතව. ඒ කාරණාවෙන් අපිට පේනව නේද manuss ලෝකෙට එන්න මොන තරම් කුසල් රැස් වෙලා තියෙන්න ඕනද කියලා. වෙන තැනක 이르දි ලබන්න විපාක දෙන දේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා විපාක දීලා තියෙන අන්ධෙක් ගොළුෙක් බීරෙක් අංගවිකලයක් හැටියට. එතකොට අරට වඩා කොච්චර ගරු වෙන්න ඕනද කුසලයේ මනුස්ස ලෝකෙට එන්නේ. එතකොට තම තමන් තම තමන් පිළිබඳව කල්පනා කරන්න ඕනේ මේ මනුස්ස ජීවිතය ලබන්න අපි මොන තරම් සංසාරේ පින් කරන්න ඇද්ද. එහෙනම් අපි අංගවිකල උපතක්වත් මන්ද මානසික උපතක්වත් අපිට නැතුව මේ විදිහේ ජීවිතයක් එක්ක මේ අය ත්‍රි හේතුක වෙන්න ඕන. එහෙම නැත්නම් මේ අය දු හේතුක වෙන්න ඕන. කෙසේ වෙතත් ඊටාම ශ්‍රේෂ්ඨ උපතක් හිමි කරගත් අය. ආන් ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් කොයිතරම් ප්‍රයෝජන ගන්න අපි කටයුතු කරන්න ඕනද කියන කාරණාව පිළිබඳවත් නැවත නැවත හැම වෙලාවෙම සිහිපත් කරලා වැඩි වැඩියෙන් හිත යොමන්න ඕනේ මේ ධර්මානුකූල කටයුතු වලින් කුසල් රැස් කර ගැනීමෙන් සසරින් මිදෙන වැඩපිළිවෙලක් සඳහාමයි. ඒකට අවස්ථාව තියෙන හොඳම තැන තමයි මේ මනුස්ස ජීවිතය. මොකද සංසාරේ ඕන තරම් අපි තිරිසන් ආත්මවල ඉපදිලා හිටියා. සංසාරේ ඕන තරම් සතර පායේ ওই නිරේගාමී තැන්වල പ്രേත ලෝකවල අසුර ලෝකවල අපි ඉපදිලා හරියට දුක් විඳා. ඔය අතර මනුස්ස ජීවිතයක් හම්බ වෙන්නේ ඊටාම ඊටාමත්ම කලාතුරකින්. සසරේ එහෙම දුක් විඳපු කාලවල තිරිසන් ලෝකේ හිටපු කාලේ ඉහෙන මැස්ස වෙලා දුක් විඳපු කාලත් තිබුණා. පණුව වාගේ වෙලා ඉපදිලා දුක් විඳපු කාලත් තිබුණා. වැසිකිලි වලවල් වල දුක් විඳපු කාලත් තිබුණා. මහ පොළොවේ ගැඩබිලෝ පණුව වෙලා හිටපු කාලත් තිබුණා. මහා දුක්ඛිත සහ ඊටාම පිළිකුල් ජීවිත ගත කරපු කාල ඕන තරම් තිබුණා. මැරිලා කුණු වෙලා ඕජස් ගලන සතෙකුගේ ඇඟේ වැහලා ඒ ඕජස් බිබි ඒ කුඩ බොහෝම සතුටින් එහාට මෙහාට ඇවිදපු කාලයක් අපිට අපිට තිබුණා. එක වතාවක් දේ ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන් වාරවල අපි ඉහෙන මැස්සෝ වෙලා ඉපදිලා තියෙනවා. ගෙමැස්සෝ වෙලා කෝඳුරුව වෙලා මකුලුව වෙලා මදුරුව වෙලා ඉපදිච්ච වාර ගණන් කරලා ඉවර කරන්න බෑ. මොකක් හරි කුසලයක් නිසා ආය මනුස්ස ජීවිතයට ආවා. පින්නතනි දැන් අර දුක් විඳපු ආත්මවල හිටපු එක ගැන දැන් අපිට වැඩක් නැහැ. දැන් අපි දුක් විඳලා ඉවරයිනේ. දැන් ඒ දුකට ආයේ කලින් දුක් විඳා. දැන් මෙතන තීරණය කරන්න ඕනේ ආයෙත් ඉහළ මැස්සෙක් වෙලා අසූචි ගොඩක් උඩට යනවද? ආයෙ පණුවෙක් වෙලා අසූචි වලකට යනවද කියන එක තීරණය කරන්න තියෙන හොඳම තෝතැන්න මේක. ආන් ඒ හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම ජීවිතේ කුසලයෙන් පුරවලා තියන්නේ. හැම වෙලාවෙම ජීවිතේ සීලයෙන් පුරවලා තියන්න. ආන් මේ සිල්වත් ජීවිතය ඒ පුජ්‍යලයට කවදා මරුණත් කමක් නැහැ. කොතන මරුණත් කමක් නැහැ. කොහොම මරුණත් කමක් නැහැ. මොකද ඊළඟ උපත කොතනද කොයි විදිහද ඊළඟට මට හම්බ වෙන ඇඟ කොයි වාගේ ඇඟක්ද කියන එක තීරණය කරන්නේ මේ සීලේ නැමැති සාධකයේ. ඒ හින්දා සිල් අමතක කරලා වෙන මොනතරම් පින්කම් කෙරුවත් ඒක ඒ තරම් වටින්නේ නැහැ. සීලය හැම වෙලාවෙම මුල. මේ ප්‍රාර්ථනාව කරනකොටත් ඒක හරියටම විපාක දෙන්නේ පංච ධර්මයක් සහිතව ප්‍රාර්ථනා කෙරුවොත් විතරයි. ආන් මේ පංච ධර්මයේ තියෙනවා මේ සීලය කියන කාරණාව. එක ශ්‍රද්ධාව, දෙක සීලය, තුන ධර්ම ශ්‍රවණය. ඊළඟට දානය. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත, ප්‍රඥා. මේ කාරණා පහට තමයි පංච ධර්ම කියලා කියන්නේ. මේ ප්‍රාර්ථනාව හරියටම විපාක දෙන්නේ මේ පංච ධර්ම මත පිහිටලා ප්‍රාර්ථනා කරුවොත් විතරයි. මේ පහ නැතුව ප්‍රාර්ථනා කරුවට ඒක හරියටම විපාක දෙනවා කියලා කියන්න කියන්න බෑ. එතකොට අවිනිශ්චිතයි. විපාක දෙයිද නැද්ද? නමුත් හරියටම පංච ධර්ම මත පිහිටලා ප්‍රාර්ථනා කරන්නයි සංකාර උප්පත්ති සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අන් ඒ නිසා මේ සීලය කියන සාධකය අපිට හරි වටිනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම් කෙනෙක් කර්ම සහ විපාක ගැන සඳහන් කරලා අපි ත්‍රි හේතුක කර්ම විපාක ඊළඟට ප්‍රතිසන්දි සඳහන් කරනවා ඒකක්වත් ප්‍රතිසන්දිය ගැන නෙවෙයි කියලා විපාක ගැන ප්‍රතිසන්දිය පිළිබඳව සඳහන් කරනවා ත්‍රි හේතුක හෝ ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා නම් ඒ ත්‍රි හේතුක හෝ ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ සසර මහත් කුසලයක් නිසා. නමුත් අ හේතුක නම් වෙන්නේම නෑ කියලා සඳහන් කරනවා ත්‍රි හේතුක කුසල කර්මයක් කරලා තියෙන කෙනෙක්. යම් කෙනෙක් කරන කුසල කර්මයේ ත්‍රි හේතුක කුසල කර්මයක් නම් එයාට කවදාවත් අ හේතුක ප්‍රතිසන්දියක් හම්බ වෙන්නේ නැහැ. ඒ කිව්වේ කවදාවත් සංසාරයේ ත්‍රි හේතුක කුසලයක් කරපු කෙනෙක් අංග විකලයක් වෙලා ඉපදෙන්නෙම නැහැ. ඒ කියන්නේ ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි, මන්ද මානසික වෙනත් ශරීරයේ ඉන්ද්‍රියන් විකලත්වයට පත්වෙච්ච කෙනෙක් වෙලා ඉපදෙන්නේ කවදාවත්. සසර මේ ත්‍රි හේතුක උප්පත්තියෙන් සිද්ධ කරගත්ත අය. හැබැයි එහෙම සඳහන් කළේ මාතෘ ගර්භයේ පිළිසිඳ ගන්නකොටම ඉන්ද්‍රියන් දුර්වල වෙලා පිළිසිඳ ගන්නවා. සමහර වෙලාවට උපපීලක වාගේ කර්මයක් හේතු වෙච්ච නිසා දරුවා අම්මගේ කුසේ ඉන්න වෙලාවේ මොකක් හරි සිද්ධියකින් අම්මා වැටෙනවා. අම්මා වැටි වැටිලා ඇති වෙන තෙරපීම නිසා දරුවගේ ඉන්ද්‍රියක් දුර්වල වෙන්න පුළුවන්. එහෙම කාරණාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. මව් කුසේ ප්‍රතිසන්දි ගන්නකොටම ඉන්ද්‍රියක් දුර්වලලා ඉපදෙන අය ඉන්නවා. එකක් හෝ දෙකක් දුර්වලලා ඉපදෙනවා. එහෙම එකක් තමයි මේ අහේතුක උපතක් කියලා කියන්නේ. අරක වෙනත් කර්මයක් විපාක දීලා ලැබිච්ච එකක් තමයි අම්මා වැටිලා හෝ අම්මට කවුරු හරි ගහලා හෝ ඒක දරුවට බලපාලා ඇති වෙනවනම් යමක් ඒක වෙනත් කර්මයක සිදුවීමක්. නමුත් එහෙම නෙමෙයි මේ අහේතුක උපතක් කියන්නේ. ස්වභාවයෙන්ම මාතෘ ගර්භයට එනකොට මෙයා ඉන්ද්‍රියක් දුර්වල වෙලා ඉපදෙන එක. ත්‍රි හේතුක කර්මයක් කරපු කෙනෙක් කවදාවත් එහෙම වෙන්නේ නැහැ කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. අන් ඒ කාරණාව නිසා සිහිපත් කළා දු හේතුක හෝ ත්‍රි හේතුක සිතක් තියෙන කෙනෙකුට ඉන්ද්‍රියන් සියල්ලම හොඳින් ලැබෙනවා දු හේතුක හෝ ත්‍රි හේතුක සිතක් තියෙන කෙනෙකුට සියලුම ඉන්ද්‍රියන් ඊටාම හොඳින් ලැබෙනවා ආන් ඒ නිසා පින්නතනි සඳහන් කරනවා අපිට හිතන්න පුළුවන් පින් අඩු නිසා අපි මෙහෙම වෙන්න ඇති කියලා. පින් අඩු නිසා මෙහෙම වෙන්න ඇති කියලා. අන් එහෙම නොවේයි කියන කාරණාවයි අපි ඉස්සෙල්ලා සිහිපත් කළේ නෑ. පින් අඩු නිසා නෙමෙයි. සඳහන් කෙරුවා අහේතුක කෙනෙක් මනුලව ඉපදුනොත් විතරයි අඳගොළු බීරි වෙලා උපදින්නේ. නමුත් අහේතුක කෙනෙක් අපි මුලින් සඳහන් කරපු විදිහට අසුර പ്രേත ලෝකවල ඉපදුනොත් ඊටාම 이르දි සහිත പ്രേතයෝ 이르දි සහිත අසුරයෝ වෙලා ඉපදෙන්න පුළුවන්කම තියෙනවා කියලා. ඊළඟට සඳහන් කළා මේ ත්‍රි හේතුක වෙන්න මොනතරම් පිං තියෙන්න උවමනාද? ඒකයි අපි මුලින්ම දේශනාව පටන් ගන්නකොටම සඳහන් කළේ මේසා දීර්ඝ කාලයක් සංසාරේ අපි ඉපදිලා ආවා. තාම ත්‍රි හේතුක වෙන්න බැරි වුණා. එහෙනම් ඒ කියන්නේ ඒ සඳහා අවශ්‍ය කුසලයක් තවමත් මේ සංසාරගත ජීවිතේ අපිට රැස් කරගන්න බැරි වුණා කියන එකයි. හැබැයි මේක බුද්ධාන්තරයක්. මේ තියෙන බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය. අවශ්‍ය නම් ත්‍රි හේතුක උපතක් සඳහා කුසල් රැස් කරගන්න තියෙන හොඳම තෝතැන්නක තමයි අපි ඉන්නේ. ආන් ඒ නිසා ප්‍රඥාව මෙහෙवला මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හැම වෙලාවෙම අපි උත්සාහ දරන්න ඕනේ. ඒක තමයි ලැබිච්ච අවස්ථාවෙන් අරගත්ත හොඳම ප්‍රයෝජනය වෙන්නේ. මේ විකලත්වයටපත් නොවිච්ච ඉන්ද්‍රියන් පවා අපිට ලැබිලා තියෙන සසර වෙනම බොහෝ පින් කරපු නිසා. හොඳට පේන ඇස්, කතා කරන්න පුළුවන් කටක්, රස දැනෙන දිවක්, ඇහෙන කන් දෙකක්, අතපය නිරෝගී බව, නිරෝගී ශාරීරික ඉන්ද්‍රියන්, අභ්‍යන්තර ඉන්ද්‍රියන් මේ සසර වෙනම රැස් කරගත්ත කුසලයාගේ විපාක මේ තියෙන්නේ. මේ ඉන්ද්‍රියන් පාවිච්චි කරලා අපි වැඩියෙන් කරන්නේ පවුනම් පින් කරලා ලබාගත් ඉන්ද්‍රියන්ට අපි සංසාරේ හොඳ සාධාරණයක් ඉෂ්ට කෙරුවේ නැතුව යනවා. ඒ නිසා මේ ජීවිතෙන් නිරෝගීව මට හම්බෙච්ච ඉන්ද්‍රියන්ට මා අතින් හොඳ සාධාරණයක් ඉෂ්ට වෙනවා නම් මම දුගතිගාමී ජීවිතයකට ඇද වැටෙන්නේ නැතුව මේ බුද්ධාන්තරයෙන් ත්‍ර හේතුක උපතකට පාර හදාගන්න අවස්ථාව උදා කරගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. ආන්ගේ අවස්ථාව මගාරින්නේ නැතුව ප්‍රයෝජන ගත යුතුයි කියන කාරණාවයි මේ සිහිපත් කළේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ දානයක් දෙනව නම් හොඳට සකසලා මේ සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම කියන මේ කාරණා ටික දානයේදී ඊටාම වටිනවා. අන් ඒ නිසායි සඳහන් කළේ මනාව සකසලා මනාව පිළියෙල කරලා මනාව පිළිගන්නනවා. ඊටාම ප්‍රණීතාකාරයෙන් කැප කරනවා. හැබැයි ඒක කැප වේලාවක වෙන්නත් ඕනේ. සකසලා පිළියෙල කරලා පිළිගන්වන්න ඕනේ. ප්‍රණීතාකාරයෙන් ඒ දානේ පූජා කරන පූජා කරන හැටියට අපිට විපාක දෙනවා. සමහරලාට දම් පූජා කරනකොට අපි බොහොම ප්‍රණීතව තමයි සකස් කරන්නේ. ලුණු වැඩි වුණොත් ඒක වෙනම විපාක දෙනවා අපිට. මිරිස් වැඩි වුණොත් ඒක වෙනම විපාක දෙනවා අපිට. අන් ඒකයි මේ මනාව පිළියෙල කිරීම කියලා සඳහන් කිරීමට මේ දේවලුත් අයිති වෙනවා. ඉතින් මේ පිළියෙල කිරීම, පිළිගැන්වීම, සැකසීම මේ කරුණු වෙනම සාකච්ඡා කරන්න ඕන දේවල්. අන් ඒ හැම දෙයක්ම අපිට වෙන වෙනම වෙන වෙනම විපාක දෙනවා. අපි සඳහන් කරන්නට ආවේ අන් ඒ විදිහට සකස් කරලා මේ කැප වේලාවක කැප දෙයක් පිළිගන්වන්න ඕන කියන එකයි. එතකොට කැප වේලාව කියලා කිව්වේ සාමාන්‍යයෙන් මධ්‍යාහනය පහු වුණාම මධ්‍යාහනය මධ්‍යාහනය කියලා කියහම දැන් මේ දවස්වල නම් මධ්‍යාහනය උදා වෙන්නේ සාමාන්‍යයෙන් 12යි 17 වාගේ වෙනකොට. නමුත් අපේ ඔරලෝසුව හැමදාම ගමන් කරන නිසා ඒක 12ට එනවා. නමුත් ඔය සිල් ගත්ත අයට ආහාර ගන්න මේ දවස්වල 12යි 17 විතර වෙනකන් කල් තියෙනවා. එතකොට මේ ප්‍රඥාව මෙහෙවන අය 12017 වෙනකන් කල් තියෙනවා කියලා 12016ට දානේ වළඳලා ඉවර කරන්න ඉන්නේ නැහැ. මොකද අපි ඔරලෝසුවේ පොඩි පොඩි අඩිපාඩු අඩුපාඩු තියෙන්නේ තියෙන්න පුළුවන්. අනික වළඳලා ඒ කටයුතු ඉවර කරලා හරියටම සීලයක් ආරක්ෂා කරන කෙනෙක් තමන්ගේ දත් ටිකත් සුද්ධ කරනවා. මොකද යම් වෙලාවක දතක් අස්සේ තිබිච්ච ආහාර කැබැල්ලක් ගැලවිලා දැනෙන මොහොතක ගිලුනොත් විකාල භෝජන ශික්ෂාපදයේ කැඩෙනවා. ඒ හින්දා ශ්‍රද්ධාව තියන අය ආහාර අරගෙන ඉවර වෙලා දතුත් මැදලා කට සුද්ධ කරගන්නවා. එතකොට මේ කැප වේලාව එතකොට මේ දවස්වල කැප වේලාව කොච්චර වේලාවක්ද 12යි 17 විතර වෙනකන් මේ කාලේ තියෙනවා. හැබැයි මේ දේශනාව විකාශනය වෙනකොට මේ කාලේ පහුවෙන්න පුළුවන්. එදාට හිතන්න එපා මේ 12යි 17 තියෙනවා කියලා සමහර තව මාසයක් දෙකක් යනකොට මේ වෙලාව වෙනස් වෙනවා. මේ දේශනාව කරන කාලේ කාලයයි මම සඳහන් කළේ තේරුම් ගන්න. මේක අවුරුද්ද එහාට මෙහාට වෙනස් වෙනවා. අපි ওই කටින පින්කම් කරන කාලෙට, කටින දානි පූජා කරන කාලෙට, චීවර මාසෙ එහෙම චීවර මාසෙ වාගේ වෙනකොට සාමාන්‍යයෙන් වෙලාව තියෙන්නේ 11යි 54 විතර වෙනකන් විතරයි. 11යි 45 විතර වෙනකොට දන් වැළඳිලි කටයුතු ඔක්කොම ඉවර කරගන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. සඳහන් කරන්න ආයේ මේ කැප වේලාවක පිළිගැන්වීම කියන එක. එතකොට මේ කැප වේලාව පහු වෙලා ආහාර පිළිගන්වන මොහොතක් මොහොතක් පාසා පිළිගන්වන දායකයට සිද්ධ වෙන්නේ පින් නෙමෙයි පව්. ආන් ඒකයි මම කිව්වේ කැප වේලාවක වෙන්නත් ඕනේ කියලා. කැපසරුප් දෙයක් මනාව සකසලා පිළියෙල කරලා පිළිගන්වන්න ඕනේ කැප වේලාවක. අකැප වේලාවේ පිළිගන්වලා බෑ. එහෙනම් මධ්‍යාහනේ පහ වුණාට පස්සේ යම් කෙනෙක් සිල් ගත්ත කෙනෙකුට බත් හැන්දක් බෙදුවොත් ඒ තුලින් ඒ පුජ්‍යලයට උදා වෙන්නේ අකුසලයක්. හේතුව සිල් රකින්න කෙනෙකුගේ සිල් බිඳින්න උදව් කරලා තියෙනවා. ආන් ඒ හින්දා සංසාරයේක ඊටා දීර්ඝ විදිහට විපාක දෙන්න පුළුවන් වෙන්නේ කොයි වෙලාවටද? අපිත් දවසක හරියට සීලයක් රකින්න උත්සාහ කරන්න පටන් ගත්තොත් ආන් එදාට සිල් රකින්න දෙන්නේ නැතුව අපිට කරදර වෙනවා. ඒ නිසා මේ ප්‍රාර්ථනාවේ සීල සම්පන්න වන්නෙම්වා කියන කාරණාවකුත් අපි සාකච්ඡා කරනවා. එතනදී පැහැදිලි කරනවා මේ සසර සිල් රකින්ද කොච්චර බාධා වෙනවද අනුන්ගේ සිල් කඩන්න උදව් කෙරුවොත් කියලා. ඉතින් ඒ අනුන්ගේ සිල් කඩන්න උදව් කරන්නේ අපි මේ අවේලාවේ ආහාර පිළිගන්නවලා විතරක් නෙමෙයි. සමහර වෙලාවට අම්මා කෙනෙක් දරුවෙකුට බොරුවක් කියන්න කියනවා. පාසලට ගිහිල්ලා ඊයේ පාසල් එන්න බැරි වුණා. අද පාසල් ගියාම ගුරුවරයා බනී පන්තියට ආවේ නෑ කියලා. සමහරවිට අම්මා බොරුවක් කියන්න උගන්වන්න පුළුවන්. ඒක උණ ගැනුණ කියන්නේ. නැත්නම් බඩේ අමාරුවක් හැදුනා කියන්නේ. නමුත් මෙයා අම්මත් එක්ක වෙන ගමනක් ගිහිල්ලා තියෙන්නේ. නමුත් අර පාසලට ගියේ නැති හින්දා එතකොට අම්මා නිකාම්ම දරුවා ලව්ව බොරුවක් කියවනවා. ඒ කියන්නේ පන්සිල් වලින් එකක් දරුවා ලව්ව කඩවනවා. එතකොට ඒක එයාට නිරේට යන්න පාර හැදෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ රාහුල ස්වාමින් වහන්සේ ලව්වා බොරුවක්වත් කියවෙන්න ඉඩක් දුන්නේ නැහැ. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේ සත්පුරුෂයයි. මොකද පුංචි ළමයි හරි ආසයිනේ බොරු කියන්නේ. දැක්ක දේ නොදැක්ක කියනවා නොදැක්ක දේ දැක්ක කියනවා කාපු දේ නොකෑවා කියනවා මේ ඒක පොඩි ළමයින්ගේ සිරිත. අපි උත්සාහ කරන්න ඕනේ ඒ අය වළක්ව ගන්න. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කටයුතු කළා රාහුල පොඩි හාමුදුරුවෝ ලව්වා. උන්වහන්සේ ලව්වා බොරුවක්වත් කියවෙන්නේ නැති වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ කටයුතු කරලා දේශනා කරපු සූත්‍රයකුත් තියෙනවා. අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. රාහුල ස්වාමින් වහන්සේටම දේශනා කරන සූත්‍රයක්. ඒතකොට භාග්‍යතුන් වහන්සේ මොනතරම් කීකරු වුණාද? බොරුවක් කියවිලා සසර අකුසල් රැස් කරගනි. ඒතකොට අපි බොරුවක් කියන්න කියලා දරුවට උගන්වනවා කියන එක අපි ඒ දරුවට මොනතරම් හතුරු වුණාද? කවදාවත් කල්යාණ මිත්‍ර නම් නෙමෙයි වෙලා තියෙන්නේ. ආන් ඒ හින්දා මේ සීලයක පිහිටලා ඉන්න අයගේ තෙල් බිඳින්න යම් කෙනෙක් උදව්වක් කරනවා නම් ආන් ඒක අපිට වෙනම විපාක දෙන නිසායි මෙතන සඳහන් කළේ යම් දානයක් පිළියෙල කරනවා නම් කැප ආකාරයෙන් කැප වේලාවක දෙනවා නම් අන්න ඒ පිනෙන් අපට අසංකාරික කුසලයක් ලබන්න පුළුවන් මොනවද මේ අසංකාරික කුසල් කියලා කියන්නේ අනුන්ගේ මෙහෙයවීමක් නැතුව කරගන්න පින්කම් අසංකාරිකයි සරල උදාහරණයක් කෙටියෙන් සිහිපත් කිරුවොත් කෙනෙක් කල්පනා කරනවා මං අද හැන්දෑවේ බුද්ධ වන්දනාව කරනවා කියලා. ඒක මට කවුරුවත් කීවේ නෑ මමමයි තීරණය කරන්නේ අද හැන්දෑවේ බුදුන් වඳිනවා කියලා. කවුරුවත් මෙහෙව්වේ නෑ මම. ආන් එහෙම රැස් කරගන්න කුසල් වලට කියන්නේ අසංකාරිකයි කියලා. කවුරු හරි කියනවා අද හැන්දෑවේ අනිවාර්යෙන් බුදුන් වඳින්න ඕනේ කියලා. එයා මට අනිවාර්ය කරලා කියපු නිසා මම බුදුන් වඳිනවා. කවුරුවත් මෙහෙවපු නිසා ඒවට කියන්නේ සසංකාරික කුසල් කියලා. අනුන්ගේ මෙහෙයවීමක් නිසා කරපු දේවල්. එහෙනම් මෙතන සඳහන් කරන්නේ කැප වේලාවක දෙනවා නම් අන්න ඒ පිනෙන් අපට අසංකාරික කුසල් ලබන්න පුළුවන් කියලා. එහෙමනම් ධර්මදේශනාවට තියෙන වේලාව ඉවර වෙලා තියෙන නිසා මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ සිදු කෙරෙන 12 වෙනි ධර්මදේශනාව අපි අදට මේ විදිහට නිමා කරමු. මේ උතුම් ධර්ම දේශනාව අද දවසේ විසිරුවා හරින්ට දායකත්වයේ දරූ දායක පිරිස කැලුම් ලසන්ත මහත්මයා ඇතුළු පවුලේ ඥාතිහිත මිත්‍රාදීන් කොල්ලුපිටිය පාසල් පටුමගෙහි පදිංචි මේ පිරිස උතුම් අරමුණ බවට පත් කරගන්නවා අපවත් වී වදාළ නාවයනේ සිරි අරිය ධම්ම මහා ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් උන්වහන්සේට අති උතුම් බුද්ධ රාජ්‍ය මුදුන්පත් කර ගැනීම සඳහා පාරමිතාවක් බවට මේ කුසලය අනුමෝදන් කිරීම ප්‍රධාන පරමාර්ථයේ හැටියට සිහිපත් කරමින් මේ මාස උපන්දිනයේ සමරන විහාරී අමන්දාදුව ඇතුළු කුසුමාවති රෝහිණී ආච්චි ප්‍රදීප් මහප්පා ධනක මාමා ධර්මය අධර්මය බවට පත් කිරීමට උත්සාහ දරන මිත්‍යා දෘෂ්ටික බලවේග පරාජය කිරීමට වෙරදරන සියලුම ස්වාමින් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පූජ්‍ය මීගොඩ සංඝ සෝබන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝ රත්නය ධර්මදේශකයන්න් වහන්සේටත් young minders පෙර පාසලේ සියලුම දරුවන්ට ගුරුවරුන්ට සහ කාර්ය මණ්ඩලයට රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ අතිපූජනීය කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ වැඩ සිට අපවත් වී වදාළ අතිපූජනීය නා වූනේ ශ්‍රී අරියදම්ම නායක මාහිමි පානන් වහන්සේට මතු බුද්ධ රාජ්‍ය ලබා ගැනීම සඳහා පින් අනුමෝදන් කිරීම ප්‍රධාන කරගෙන පින් අනුමෝදන් කළ සියලු දෙනාටම උන්වහන්සේ ඇතුළුව මේ පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ උදාපත් වේවා පින්කම සිදු කරන්නට කටයුතු කළ කැලුම් ලසන්ත මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා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 දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සදහවත්නි දේශනා පවත්වා වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල සිදු කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට නිති ශක්තිය ධෛර්යය සැලසේවා සාදු සාදු සාදු දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කළ සැමට දේශකයන් වහන්සේ උදෙසා පරිෂ්කාර පූජාවන් සිදු කරන්නට ආරාධනා කරමින් පින්කම නිමාවට පත්වනවා හැම දිනාටම තෙරුවන් සරණයි Oh.